කුරු දේව අමරදේවයන්ගේ හඬ මට ස්පර්ශ වුණේ මගේ කන වැකුණේ මගේ වයස අවුරුදු 10 දී. ඒ වකට මගේ සොදුරියක් එතුමාගේ ශිෂ්‍යාවක් ඒ සංගීත පන්තියට ගිය අවස්ථාව මම ඒතර කුඩා දරුවෙක් වයස අවුරුදු 10ක. එදා සිට අද දක්වා එතුමාගේ මధుරතර ඒ භාවපූර්ණ හඬ මේ ලෝකයේ ඇත්තටම එතුමා සමගත්තයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. ජීවකයෙන් එතුමා සමගත්තට නිර්මාණකයෙන් එතුමා සමගන්නේ නැහැ. මොකද ජාතියක් සූපත් කළ මානව අධ්‍යාත්මය තැන්පත් කළ මේ ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයේ වියෝවීම ඇත්ත වශයෙන්ම මනුස්ස සමාජයේ ඒක වියෝවීමක් නෙවෙයි මා දකින්නේ